තස්ස තාසං වේදනානං සමුදයං චත්ථංගමංච අස්ථාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං අප්පජානාති සෝ අදුක්කම සුඛාය වේදනා අවුච්චානුසයාසෝ අනුසේති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් වාර 3ක් නැත්නම් කියන්න පුළුවන් මේ තුන්වෙනි වාරය කරගෙන සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට දීච්ච සල්ල සූත්‍රය සංයුත්ත නිකාය වේදනා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන සල්ල සූත්‍රය මුල් කරගෙන අපි මේ දේශනාවලියට මූලික මාතෘකා සපය ගන්නවා. ඒ සල්ල සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ වේදනා චෛතසිකය විස්තර කරලා දෙනවා පෘථජන පුද්ගලයෙක් තන ඉඳලා ධර්මය අවබෝධ කරන පුද්ගලෙක් දක්වා පරිණාමයටපත් වෙන හැටි නැත්නම් මේ පරිණාමයටපත් වීමට යෝගාවචරය අනුග්‍රහ කළ යුතු ආකාරය. සප්පාය කරනු සල්සා දිය යුතු ආකාරය. ඉතින් ඒක වේදනා චෛතසිකය ගැන කතා කරනකොටම එහෙම නැත්නම් අපි වේදනානුපස්සනාව ගැන කතා කරනකොටම ඒකෙන් දත යුතු කාරණාවක් වශයෙන් පසුබිමේ දැනගත යුතු දෙයක් තමයි ඒකට අපි බහින්නේ කායනුපස්සනාව හරහා නැත්නම් කායනුපස්සනාවය කිරීමෙන් වඩා වර්ධනය කරන ලද සතිය සමාධිය ඇතුවයි වේදනානුපස්සනාවට බයින්. ඒ බැසර පස්සේ වේදනානුපස්සනාවේදී වෙනම ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් වෙනවා අභියෝගතා පරීක්ෂණයක් ඉදිරිපත් වෙනවා. ඒ පරීක්ෂණයේදී කලයුතු කලමනා කටයුතු ටිකයි මේ සල්ල සූත්‍රයේදී සලකා බලන්නේ ඇත්ත වශයෙන්ම ඉතින් ඒ කලයුතු කාරණා කලමනා විස්තර කරන අතර වේදනා චෛතසිකයේ ක්‍රියාකාරකම් ඒක නොදැන වැඩ කෙරුවොත් සංසාරේ බැඳීමට දුක නැවත නැවත ඇති කිරීමට හේතු වෙන හැටි දැන වැඩ දැනගෙන වැඩ කෙරුවොත් ඒ හරහා වේදය ප්‍රතිවේදය අවබෝධය ලැබෙන හැටි හරිම විචිතුරු විදියට විස්තර කරනවා. ඉතින් අත්‍තරම කියනවා නම් සාරවත්න දේශනාවේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ කියන කොටස කියවලා බැලුවොත් බොහෝම වැදගත් මේ තාක් වෛද්‍ය විද්‍යාවට හෝ ස්නායු වෛද්‍ය විද්‍යාවට මානසික විද්‍යාවට හොයාගන්න බැරි වෙච්ච ඒ වගේම ඉතාමත්ම වැදගත් අපේ එදිනදා ජීවිතේ නිතර අපිට හම්බ වෙන කාරණා රාශියක් සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒක දැනගත්තොත් ඒ කාරණා දැන ගැනීම නිසා සුවසේ මේ වර්තමාන ජීවිතය ගත කරන්නත් කරුණ නැතුව නෙවෙයි. නමුත් මේ දේශනාව සම්පූර්ණ හරේ නම් මේ සුවසේ සංසාර ජීවිතය ගත කරන්න නෙවෙයි. නැත්තම් සතුටින් සංසාරේ බුද්ධ විඳින්න නෙවෙයි. මේ දැනගෝ නොදැන මේ වේදනා චෛසිකේ හරහා අපි නැවත සංසාරය බෝ කරන හැටි නැවත කෙලෙස් උපදවන හැටි ඒ නිසා සැප වේදනා හොයාගෙන ප්‍රයත්න කරන මේ ජනතාව හුදි ජනතාව අවසානයේ ඒකාන්ත දුකෙන් කෙලවර වෙන හැටිත් අන්න ඒ වක්‍රවංක මාර්ගය වංක ගිරිය කොහොමද මේ වේදනා චෛසිකේ හරහා වංචනික විදිහට වැඩ කරන්න කියන එකත් හරි ලස්සන විස්තර වෙනවා ඉතින් මේ සල්ල සූත්‍රයේ කොහොම විස්තර කරන එකක් විදිහට කියන්න බෑ. නමුත් සෑහෙන ප්‍රදේශයක් වේදනාචෛසිකය පිළිබඳව සර්වචන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදී අපි පසුගිය වාර දෙකකදී ඉගෙනගත්ත දැනගත්ත කරුණු පදනම් කරගෙනයි අද මේ තුන්වෙනි වාරයට දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්ත වේදනාවක සමුදය අස්තංගමය ආස්වාද ආදීනව නිස්සරණ කියන කාරණා පහට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී පසුගිය වාර දෙකේදීම විස්තර කරපු කාරණා ඒ වගේම අපි ශක්ති ප්‍රමාණය මතු කරගත්ත කාරණා වල හැටියට එකම සංසිද්ධියකට දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් මුණ දුන්නොත් ඒ තුන් හතර දෙනා වෙන වෙනම තමයි ඒක වින්දනය කරන්නේ. කවදාකවත් එකම සංසිද්ධිය දෙන්නෙකුට එක විදියකට වින්දනය කරන්නත් බෑ. එකම මිනිසෙකුට චිත්තක්ෂණ දෙකක එක විදියට වින්දනය කරන්නත් බෑ. ඒක ඒ තරම්ම ශීඝ්‍රයෙන් විපරිණාමයටපත් වෙනවා තමන් විඳින ප්‍රදේශයේ. බාහිර සංසිද්ධිය මොකක් වුණත්. ඒ නිසා එවැනි විඳීම් වලදී සාමාන්‍ය පෘථග්ජනයා ඒ විඳීම සුඛ විඳීමක්ද දුක්ඛ දායක විඳීමක්ද කියනට උංගාක්ම සංවේදී. ඒ අනුව සීදී නසා ගන්න හෝ තව කෙනෙක් මරණ මට්ටමට වේදනාචෛසිකේ කෙනෙක් පොළඹවනවා. සංසාරේ බැඳ තබන්න හෝ නිවන් ලබන්න මේ වේදනාචෛසිකේ පොළඹවනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම පෘථග්ජනය දාන දෙයක් තමයි මේ විඳීම සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ සම්මුති ලෝකයේ සැප දුක් කියලා දෙකට බෙදලා තියෙනවා. ඒ සැප දුක කොහොමද එකිනෙක ආතිනතගෙන තියෙන්නේ ඒ දෙක අතර කිසිම ශප වේදනාව දුක වේදනාවට අඩු කුලේ කියලා සලකන්නේත් නැහැ පහත් කළා සලකන්නේත් නැහැ දෙන්න එකට එක වැඩ කරගෙන යන්නේ දුක් වේදනා සුඛ වේදනාවට වෙනසක් කළා සලකන්නේත් නැහැ නමුත් විඳින මනුස්සයාට දුක් වේදනාවේ හාත්පසම වෙනසක් තමයි සුඛ වේදනාවේ තියෙන්නේ සුඛ වේදනාවේ හාත්පසම වෙනසක් තමයි දුක් වේදනාවේ තියෙන්නේ ඉතින් මේක දැනගෙන තමන් කටයුතු කරොත් අපේ ස්නායු පද්ධතිය අවුරුදු කෙල කෝටි ගාණක් හැඩ ගැහිලා තියෙන්නේ මේ සැප දුක දෙක දෙකට බෙදලා ඒකට විනිශ්චය කරලා මේකට ආශ්‍රය කරන්නත් හරකට වෛර කරන්නත් හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ සැප දුක දෙකත් එකම යටින් හීනෝලෙන් නැත්නම් නාම ධර්මයක් විදියට සැප වේදනාවට රාගානුසයත් දුක් වේදනාවට පටිඝානුසයත් වැඩ කරනවා මතකයේ දීර්ඝ මතකයට යන්නේ අනුසය කොටස විතරයි. සිද්ධිය සංසිද්ධිය වෙලා ඉවර වෙනවා ඒ වෙලාවේ වින්දනයකුත් තියෙනවා නමුත් ඒ වින්දනය හරහා යටිපහුව වෙන අනුසය මණ්ඩි මෙදෙනවා ඒ මණ්ඩි ඒ පුද්ගලයාගේ චර්ිතය දීර්ඝකාලීන විනාශ කරනවා සංසාරයෙන් සංසාරයට භවයෙන් භවයට අරගෙනත් යනවා නමුත් අර මතු පිට සැපට දුකට යෙදී එල්බීගෙන එහිම ගිලී ගත කරන පුතඥයාට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේකේ මණ්ඩි මෙදෙන බවක් මණ්ඩි බෙදෙන බව දැනගත්තත් ඒක ශික්ෂණයක් හරහා පාලනය කරන්න පුළුවන් ගතියක් පුතජන දන්නේ නැහැ දැනගත්තට ඒකට යන්න තරම් කොන්දකුත් නැහැ. ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. ඉතින් සරුවචනාංශයට ලොකු වැඩ කොටසක් තියෙනවා. මේ සැප දුක දෙක දන්නා දැනින් පටන් අරගෙන ඒ සැපක් හෝ ඒ දුකක් විඳින සෑම වෙලාවකම ඒ කෙනා දැනුව හෝ නොදැනුවත්වම ඊට මනාපමනාප දෙක පහළ වෙනවා. එහෙම නැත්නම් අනුශේ ධර්ම වැඩ කරනවා. ඒ අනුශේ ධර්ම කැළඹිල්ලකින් තොරව හිමීට මණ්ඩි මිදෙනවා. ඒ මණ්ඩි මිදීම මතකයක් විදියට සංස්කාරගත වෙලා එක ජීවිතයකත් කාලෙන් කාලට සිද්ධින් සිද්ධියට සම්බන්ධකම් පවත්නවා. මරණය මාත්‍රේ හටත් ගෙනියනවා. ඉතින් ඒ නිසා අපි අර වේදනාවේ තියෙන වින්දන ස්වરૂපේට අතිශේ අතිරේක වශයෙන් තැලිලා අඬා හෝ ගහගෙන කෑ ගහන්න පටන් අරගත්තොත් ඒක නා කොච්චර සම්මෝහයටපත් වෙනවද කියනවනම් එයාට ඒ අනුසය වශයෙන් මිදෙන බව දැක ගන්න දැනගන්න වෙන්නේ ඒ තරම් මේ වේදනාචෛසිකේ මනමෝහණීයයි. ඉතින් ඒ නිසා අපිට මේ වගේ වේදනාවක් නැති වෙලාවක බණ ටිකක් අහලා කල්පනා කරලා මෙහෙම දේකුත් වෙන්න පුළුවන්ද කියලා පුංචි වේදනාවක් ආපුවාම දරා කියා ගන්න පුළුවන් වේදනාවක් ආපුවාම ඒ වේදනා අනුව සැප වේවා දුක් වේවා ඒකට මනාපමනාප පහළ වෙන හැටි මේ විදිහටම මධ්‍යස්ත වේදනාවකුත් වෙනවා මාරාන්තික දරුණු වේදනාවක් වෙනවා හැම වෙලාවෙදී ඒකේ අනුසයක් තැම්පත් වෙනවා කියන එක දැක ගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයාට වේදේ පහළ වෙනවා ප්‍රතිවේදේ පහළ වෙන්න පටන් අර ගන්නවා ඒ මනුස්සයාට ඒ ආපු දුක හෝ සැප පිළිබඳව මනමෝහන වෙනවට වඩා මන්මත් කර ගන්නවට වඩා ආඩම්බර වෙනවට වඩා පශ්චාත්තාප වෙනවට වඩා මේ සංසිද්ධිය හරහා එවැනි දෙයක් වෙනකොට හීන් නුලෙන් tire පිටිපස්සේ නාම ධර්ම වල වෙන කටයුත්ත දැක ගන්න පුළුවන් වෙච්ච දවසේ මෙතෙක් කල තිබිච්ච මේ මහා කන්දොස් කිරියාව විශාල ඥාන සම්භාරයක දොරටු විවෘත කිරීමක් කියලා. ඉතින් ඒ වෙනි දෙයක් වේදනාට්ටව කරන්න බෑ කියලා බුදුහාමුදුරු සටහන් කරලා තියෙනවා. වේදනාට්ටයි කියලා කියන්නේ අපි දරුණු වේදනාවක පසු වෙද්දි බන අහන්න බෑ. දරුණු වේදනාවක පසු වෙද්දි අපිට ඒක කල්පනා කරගන්නත් බෑ. අපි දැනට ඒක කරලා තියෙනවා. ඒ නිසා වේදනාවක් නැති වෙලාවක අරණ්‍යගත වෙලා හෝ රුක්ඛ මූලගත වෙලා හෝ ශූන්‍යාගාරගත වෙලා මේ වේදනා චෛසිකය පිළිබඳව පිරිසිදු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුත්තමේ ඥාණයට හොඳට අහුම්කම් දෙන්න ඕනේ. බොහොම ගෞරවයෙන් අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලා මෙවැනි සිද්ධියක් ආපු වෙලාවක මට මේ දැනුමෙන් යම් ප්‍රෝජනයක් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා පුංචි සැප වේදනාවකට හෝ දුක් වේදනාවට මේක දාලා බැලුවොත් ඒක ඒ අහපු තැන ඉඳලා ක්‍රියාත්මක කරන තැනට යන ගිනියන ඥානෙට අපි කියනවා චින්තාමය ඥාන කියලා, අන්වේ ඥාන කියලා, තර්ක ඥාන කියලා. ඒ තර්ක ඥානයෙන් පෙරිලා තමයි සුතමේ ඥානය මේ ප්‍රත්‍යක්ෂයට කිට්ටු වෙන්නේ. පෙරෙන්නේ නැතුව ප්‍රත්‍යක්ෂයට කෙලිම යන්නේ හැම කෙනෙක්ම අතරමැද පෙරහනක් තියෙනවා. ඒ පෙරහන තිබුණාට ප්‍රශ්නයක් නැහැ. නැවත නැවත බනහනවා නම් නැවත නැවත මාතෘකාව නුවණින් සලකා බලනවනම් වේදන ඇති වෙන්න අපිට ලැබෙනවා. සැප වේදනා දුක් වේදනා වශයෙන්. දුක් වේදනා කාපුවාම සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියලා බරපතල දුකක් ආවම ශෝක වෙනවා. දොඩවනවා පප්පුවේ අත් දෙක පැහැර හඬනවා අන්තිමට සම්මෝහයටපත් වෙනවා. ඒ සම්මෝහයටපත් වෙන හැම වෙලාවෙදී මේ කෙනාට කොච්චරක් ඒ වේදනාව ඇති කරපු ඒජන්ත කෙරෙහි සිද්ධිය කෙරෙහි ද්වේෂයක් පහළ වෙනවද කියන එක ඒ මනුස්සර තේරෙන්නේ නැහැ. ඒ ද්වේෂය පහළ වෙන්නේ මේ වේදනාව මට ඇති කරේ කෙනෙක්. එහෙනම් තමයි වේදනාව විඳිට මමෙක් කියන මේ ආත්ම සංඥා තියෙනකම් විතරයි. එහෙම නැත්නම් ඒක නට එහෙම පුද්ගල නාමයකට ආරෝපණය කරන්න බෑ වේදනාව වේදනාව වශයෙන් දැක ගන්න පුළුවන්. කරගන්න බැරි වෙන්න ලොකු සම්මෝහයක් එක්ක තමයි මේ වේදනාව එන්නේ. ඒ නිසා ගහක ගලක හැපුණාට ගහකට ගලකට වේදනාවක් එන්නේ නැහැ. ඒ නිසා කැලයක් ගැන කතා කරනකොට සරුවත් chance සඳහන් කරලා තිනවා ඒ කැලේ කපන්නම පොරෝට මිටක් කපන්න ඇවිල්ලා ඒ ගහයම ඒ කැලේම ගහක් කපන මිනිහටත් හෙවණ දෙනවයි කියලා කැලේ. කැලේ කවදාකවත් ඒ මනුස්සයාට තෝය පොරොමිට දාගෙන ඇල්ල මගේ කැලේ ඉඳ කපන්න හදන්නේ කියලා තරහක් ඇති කරගෙන මොකද ඒ කැලේට ඒකේ වින්දනයක් නැහැ. නමුත් මනුස්සයාට එහෙම නැහැ. මනුස්සර මොනවාරි කරපු ගමන් මේක කිරුවේ ආසවලා ඒ මනුස්සයාට ආත්මයක් තියෙන නිසා මට විරුද්ධකාරයෙක් මේක විඳපු මමෙක් ඉන්නවා කියලා අර වේදනාව තප දුක් වශයෙන් විනිශ්චය කරන්නෙම ලুকু සම්මෝහයකින් ලুকু ආත්ම දෘෂ්ටියකින් නමුත් භාවනා කරන කෙනාට බුදුජාණන් වහන්සේ ආර්දනා කරන්නේ මේ වේදනාව අනුන්ට සිද්ධ වෙච්ච එකක් වගේ ආත්ම සංඥාවෙන් තොරව කරන්නා කෙරෙහි ආත්මේ පටවන්නෙත් නැතුව විඳින්නා කෙරෙහි ආත්මේ පටවන්නෙත් නැතුව මෙන්න සැප වේදනාවක් ආවා මෙන්න මම අපි කතා කරපු දුක් වේදනාවක් ගැන අන්නේ දුක් වේදනාව එනකොට ශෝක කරන එක මගේ පුද්ගලික ලක්ෂණයක් නෙමෙයි වේදනා පැකට් එකේම තියෙන කැලලක් ඒක පරිදේවති විලාප දෙන එක කිලමති ක්ලාන්ත වෙලා වැටෙන එක උරත්තාලින් කන්දති ලෙයි අත්පැහැර හඬන එක සම්මෝහයටපත් වෙන එකම වේදනාවේ එකම පැකේජ් එකේ ඉන්නේ. අන්න ඒක දිහා වේදනාවක් ආපු වෙලාවක අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් නම් තමයි තේරෙන පටන් ගන්නේ මේක කලින් හදපු මැෂින් එකක් මේකේ තියෙන්නේ. ඒ රිමෝට් කන්ට්‍රෝල් එකේ බොත්තම තද කරනකොට මේ මැෂින් එක වැඩ කරනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි ඒක මම කියා ගන්න හදනවා. මම කිව්වත් නැතත් පාලනයක් නැහැ. එවැනි ශෝකයක් ආපු ගමන් ඒ මත්තටපත් වෙනවා. ඉතින් මේ පෙළෙද්දිත් ශෝකයෙන් ශෝක වෙද්දි ඒක දැනගැනීමේ විශිෂ්ටතර හැකියාව තමයි සතියේ තියෙන්නේ. සතිය තමයි මේ අතරමැද ඒ ශෝක වෙද්දි, ක්ලාන්ත වෙද්දි, පරිදේවසෝ මේ විලාප දිදී අඬද්දි සම්මෝහයටපත් වෙද්දි දැනගන්න පුළුවන් මේ ශෝකයක් ඇවිල්ලා දුක් වේදනාවක් ඇවිල්ලා මම දැන් ශෝක කරනවා පරිදේව කරනවා ක්ලාන්ත කරනවා සම්මෝහයටපත් වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගැනීමේදී ඒ සම්මෝහය උරත්තාලින් කන්දති කියන මට්ටම දැනගන්න අමාරුයි. පුහුණු කරපර ටික නම ශෝක සෝචති පරිදේවති කියන හැටි කරන ගමන් තමන්න දැනගන්න පුළුවන් තමන් ඉන්නේ දුක් වේදනාවක. දැන් මේ ශරීරය එක පිට කරන්නේ මෙන්න මේ ක්‍රමයකට කියලා තමන් දිහාම ඒ ශෝක කරන හැටි දිහා බලන්න පුළුවන් ගතිය සතියේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉතින් මම මේ කතා කරන්නේ සාමාන්‍ය සතියක් නෙවෙයි. දැන් ආස්වාද ප්‍රසවාස කරනකොට මේ ආස්වාස අවස්ථාව මේ ප්‍රසවාස අවස්ථාව කියලා දැනගෙන සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා දැනගන්න පුළුවන් ගතිය සතිය දිනු කරපු කෙනෙකුට Taman ශෝක කරන වෙලාවක ඒ ශෝක කරන හැටි ශෝක කිරීමේදී මූණ අට කරගෙන අඬන හැටි පපුවත් පැහැර හඬන හැටි Taman දිහාම බලන්න පුළුවන් මට මතකයි ඒ අපච්චි නැති වෙච්ච වෙලාවේදී මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වශයෙන් මිනිහ ගාව ඉඳගෙන අඬන හැටි. මිනිහ එහා පැත්තේ ඉන්නවා මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ ටික. ඒ ඔක්කොලා මුණ දිහා බලා ඉන්නවා මට ටිකක් වෙලා එනවා කලන්ත හැදලා වැටෙනවා ආය නැගිටිනවා මුළු ඇඟම දාඩියෙන් තෙමිලා නැමෙනකොට සම්පූර්ණ සරම පල්ලා ගියා. අදගෙන වැටෙන වෙලාවේදී ඊට පස්සේ වෙන සරමක් අරගෙන ඇවිල්ලා මාව කුදලකට තමයි අරගෙන ගියේ මිනිහ ගාවට ගෙදරවත් එමය. ඒ සංසිද්ධිය පුරාවට මට පේනවා මවන්නේකට ගැළපෙන්නේ මේ චර්යාව. ඒ මොකද මේ යාළුවොත් ඇවිල්ලා ඉන්නවා මම වෙනදා මේ වීරත්වේ කියා පාන්න හදන ඊලන්දාරියෙක් අද ගැරන්ඩියාවක් වාගේ <clears throat> ක්ලාන්ත වෙලා වැටෙනවා. ඒ වුණාට පාලනය කරන්න බෑ. ඒක මට හොඳටම තේරෙනවා. මේ වෙලාවේ ඒක පිට වෙන්න දුන්න නැත්නම් පිස්සු හැදෙනවා. හොඳම වෙලේ තමයි පිස්සු මේ පිට වෙන්න දෙන එක. ඊට පස්සේ ඒක මගේ ජීවිතේ විශාල වෙනසක් ඇති වෙන්න හේතු වුණා. මේ වගේ තත්වයකට මම නැවත වැටෙන්න පුළුවන්කම තියෙද්දි මට සමාජ තත්වයක් කියන්නේ මොකක්ද කියන්නේ. මොන සමාජ තත්වයක් ලැබුණත් මේ වගේ වෙලාවක ගැරන්ටි හැවක් වාගේ. වමනේ ගොඩක් වාගේ. කිසියම් පාලනය කරගන්න බෑ. මට පැහැදිලිවම මේකට නම් සම්බන්ධ නැහැ. මට පැහැදිලිවම තේරෙනවා මේ ලෝකේ හොඳ නරක කියන එක විහිළුවක් කියලා. මොන්නම තාලකියවත් මේක හොඳක් නරකක් නැහැ. හොඳක් වෙන්න ඕන නම් ඒ වෙනකොට දස අකුසල් කරපු කඩප්පුලි වැඩ කරපු මමයි මැරෙන්න ඕනේ. පන්සිල් පදයක් කඩම නැති අප්පච්චි බේරෙන්න ඕන. අප්පච්චි නරා දුක් විඳලා මැරුණා. මම කුඩු ගල වගේ ඉන්නවා. මට මේ මගේ යාළුවෝ ඉස්සරහා මම ඇදගෙන වැටෙනවා. ඉතින් මං හිතාගත්තා මොන නම්බු හැබුවත් මොන සල්ලි හම්බුණත් මේ தත්ත්වයට යටතේ තියෙනන් ඉස්සරහට මුණ දෙන්න වෙන්නේ මොකටද මේ දඟලලා ඉගෙන ගන්න කියලා. මොකටද දඟලලා හම්බ කරන්නේ? මොකටද දඟලලා කීර්තිනාමයක් හදාගන්නේ? මේක කිසිම පාලනයක් නැහැ කියලා මම ඉදාම තීන්දුව කරා ආය විශ්වවිද්‍යාල නොයන්. ඕනේ නැහැ කියලා. මට හැබැයි ස්ථාවර ඉන්න බැරි වුණා. මගේ යාළුවා දක්ෂ වුණා. පවුලේ අය කොහොම හරි මහා විශ්වවිද්‍යාලයට ඇරලා මිනිහෙක් කරා. ඒ කෙරුවට මොකද එදා තමයි මම විනිශ්චය කරගත්තේ මේ සංසාරය ආයේ ආය හම්බ කරලා ගන්න මේක දෙකක් ඇත්තේ නෑ අපච්චිට වෙච්ච දේ පේනවා ඒ ඉස්සරහා මේ මට වෙන දේ පේනවා ඉතින්දි මම සතිය පිහිටවල කොහොමඩක්වත් තිබුණේ නෑ අහලවත් තිබුණේ නෑ නමුත් මට හොඳට තේරෙනවා මේ ක්ලාන්ත හැදී ඇති වැටෙද මේ කටයුත්ත වෙද්දී හොඳට තේරෙනවා පිළිසට හෝ තැනට හෝ ගැළපෙන වැඩක් නෙවෙයි මගේ අතින් වෙන්නේ වළක්වන්න බෑ ඊට පස්සේ ඊට පස්සේ එච්චරම දුක් කරදර උනේ නැහැ. නමුත් අම්මාගේ මරණයට යනකොට මම පැවිදි වෙලා මෙහෙත් ඇවිල්ලා ඊට අවුරුදු අවුරුදු 13කට පස්සේ උන්තර සතිය පිහිටවල. ඒ කාලය ඇතුළත කිරුවේ වෙන මොනක්වත් කිරුවේ නැහැ. දිගටම කිරුවේ සතිය පිහිටවන එක. ඒ අතරමැද අවාසනාවකට හෝ වාසනාවට හෝ පැවිද්දත් ලැබුණා. පැවිද්ද ලැබුණාට පස්සේ මරණය සිහිපත් වෙනකොටම පණිවිඩයේ ලියුමක හම්බ වෙලා කටවචනෙන් හම්බුනේ එනකොටම ආයශරයක් අර වගේම කතා කරන්න බෑ පපුව ගන්නවා. කරනකොට අල්ලන හුස්ම එළියට යන්නේ පස්සේ ඇවිල්ලා මෙතන ලොකු සාංශ වාඩිලෙන්දිත් මම ඔතන ඉස්සරහින් ඉඳගෙන කියනකොට ආයශරයක් අර වගේම ගිනි කඳ පුපුරලා ගියා අඬන්න පටන් අරගත්තා. ඉතින් මට ඒත් මට තේරෙනවා ඔබ දැන් පැවිද්දෙක් ඔබ ගිහි ගිය අතහැරපු එකෙක් මේ අම්මා තාත්තා ඉපයි කියලා ආපු එකෙක් අම්මා දකලා නැත ගොඩක් කල බලකන්න බෑ බලාගෙන හිටිය ලොකු සාංශික මොහොතේ ලොකු සාංශයේ මූණ කළු කරගෙන කිව්වා පොඩි එකෙක් වගේ අඬන්න පටන් ගත්තේ කිව්වා එතකොට තමයි මට ජීවුනේ නපුරු තැන ඉන්නේ කියලා ඒත් ඒක ලොකු සාංශ වළක්වන්නත් බෑ මට වළක්වන්නත් බෑ ඊට පස්සේ මම මේ වැඩිමාල් සාංශ දෙනමක් එක්ක මරණ ගෙදර ගියා ඔක්කොමල බලාපොරොත්තු වුණා මම කලන්ත ඇදලා වැටෙයි සිහි නැති වෙයි කියලා එයාට මෙතෙන්දී එක පිට වුණාට පස්සේ මම කාගෙන හිතාගෙන ගියා යනකම් එනකම් දිගටම සතියෙන් ඉන්නවා මිනිස්සු දකින්නකොට මයි දිහා බලන්නේ මිනිහක් දිහා බලනකොට වගේ. දන්නවා මම ගිය ගමන් අම්මගේ මිනිහ දකපු ගමන් මට කලන්තය හැදේ වැටෙයි කියලා. මම ගිහිල්ලා බොහොම පුළුවන් තරම් hina වෙලා කටයුතු කරන්න පටන් අරගත්තා. මට තේරෙනවා පුළුවන් කියලා බේරන්න. අවිල්ලා මම ලොකු සංස්ට වන්දනා කරලා කිව්වා සංස්ට මිනිහ උසනකොට මම ආවා. කට්ටිය ඔක්කොම අඬා හොගාගෙන පිටිපස්සෙන් ගියා. මම කාටවත් කතා කරන්න හිතේ ආවයි කියලා. ඊට පස්සේ කිව්වා මේ තම තමන්ගේ කටයුතු ටික භාවනා ටික කරන්ඩ ඒ සමාජික කටයුතු ටික ඉබේ සිද්ධ වෙයි කියලා. මමත් මිනියට හිතේ සම්බන්ධ වෙලා තමයි හිටියේ. ඔච්චර තමයි පැවිද්දෙක් වශයෙන් කරන්න තියෙන්නේ කියලා. එතින්දි මම මේ කියන්න හදන්නේ මේ සම්මෝහයටපත් උනත් උරා අත් දෙක බැඳගෙන ඇඬුවත් එහෙම නැත්තම් මැසවිලි දෙඩුවත් ඒ ගැන දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ දැනගන්න පුළුවන් ගතිය ආහාර කරගන්න ඕනේ. ආහාර කරගෙන ඒකේ තේරුම් ගන්න ඕනේ භාවිත මනසක් නැත්තම් ඒක රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන මැෂින් එකක් එතන තියෙන්නේ. ඒ දුක ආවට පස්සේ වළක්වන්න බෑ. ඉතින් යෝගාවචරය දැනගන්න තියෙන්නේ එවැනි දුකක් එන්න වේදනට්ට වෙන්න කලින් සාමාන්‍ය මැස්සෙක් වහනකොට, වඳුරෙක් අහනකොට, කවුරු හරි අබ්බයිනකොට, ඒ වගේ වෙනකොට එන මේ නුරුස්නා ගතිය සම්මෝහයටපත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ සම්මෝහය සතියට ආහාරයක් වෙන්න ඒ ඒ ඒ දුක් ගැනවිලි දෙඩවිලි කතා සතියට ආහාර කරගෙන ශෝකේ පරිදේවේ සතියට ආහාර කරගන්න පුළුවන් නම් ඒ කෙනාට දැනගන්න පුළුවන් මේක සතියට යට කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ හරහා द्वේෂයක් පහළ වෙනවා මේ ශෝකේ ඇති කෙරුවේ අසවලා අසවල් කෙනා අසවල් සංසිද්ධිය ඒක මගේ හතුරා ඊට පස්සේ මේකෙන් පෙළෙන මමෙක් කියනවා ඒ මම එහෙම පෙලෙන්න ඕන කෙනෙක් නෙවෙයි උත්තම වර්ගයේ කෙනෙක් උත්තම පුරුෂනේ මම කියන්නේ උත්තම පුරුෂයෙක් ඒක පෙළුණා මම ඔබට දෙන්නම් කියලා එතකොට පටන් අර ගන්නවා ද්වේෂය. ඉතින් සරුවචනසේ සඳහන් කරනවා මෙන්න මේ විදියට භාවනා නොකරන කෙනාට ශෝකයක් ආවට පස්සේ ඒ මිනිස්සයා කාමයේ බුද්ධ විඳිනවා හැර ශෝකයෙන් ගැලවීමක් දන්නේ නැහැ කියලා. පෘථජනට ශෝකයක් ආපු ගමන් ඒකට යටපත් කරන්න කරන්නේ කාමයේ අසුර කරන එක. කාමෙන්තර දුකේ නිසරණයක් යෝග මේ පුතක් කියන දන්නේ නැහැ. ඒ නිසා බරපතල දුකකටපත් වෙච්ච එකනා බරපතල කාමයක් ඇසුරු කරනවා. ඒ දුකෙන් ගෙවන් කිරීමට. එතකොට ඒ කාමයේ පිළිබඳව සම්මෝහයටපත් වීම නිසා ඒ කාමයේ නැවත නැවත ඇති කිරීමට තියෙන රාගානුසය කදාකවත් අලකන්න බෑ. ඒ නිසා ඒ යෝගාවචරය යෝගාවචරය නෙමෙයි ඒකට භාවනා නොකරන එක නා සැපෙන් උච්ච සැපෙන් උච්ච දුකට උච්ච දුකෙන් උච්ච සැපට පමේ පැන පැන යනවා මිසක් ආ කවදාකවත් මේ දුකේ හෝ සැපේ මුලැමැදාක දැනගන්න ලැබෙන්නේ ඒ ටික විස්තර කරලා ඉවර වෙලා තමයි සරුවචාන්සේ සඳහන් කරන්නේ මේ විදියට කටයුතු කරන තස්ස තාසං වේදනාය සමුදයංච අත්තංගමංච මෙන්න මේ විදිහට සැප වේදනාවේ දුක වේදනාවේ පටන් ගැනීම හෝ කෙලවර ඒකේ සැප වේදනා නම් ආස්වාදය, දුක් වේදනා නම් ආධිනවය සහ ඒන් වෙන්වීම මේ කෙනාට විශේෂෝචර වෙන්නේ නැහැ. විශේෂෝචර වෙන්නේ නැති නිසා හැම සැපකදීම හැම දුකකදීම අදුක්කම සුඛ වේදනා දැනගන්න අවස්ථා තියෙන අවස්ථාව මේ යෝගාවචර මේ පුද්ගලයාට අන්න හැමදාම යටිපහුව වෙනවා. අදුක්කම සුඛ වේදනා පිළිබඳව එයාට නොදැනීම නම් වූ අවිද්‍යාව නම් වූ අනුසය හැම වෙලාවෙම නිදන්ගත වෙනවා. ඒ නිසා මේකේ නොකිය කියවෙනවා යම් කිසි කෙනෙකුට මේ සැප වේදනාවක මේ පටන් අරගත්තා මේක මට මේ උච්ච ආස්වාදයක් දුන්නා දැන් ඔන්න ඒක ඉවර වෙනවා කියලා සැපේ මුලැමැද අග දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම සැපයේ අග කියලා කියන්නේ දුකේ මුල බව සැප දුක දෙක වෙන් වෙන්ව පිළිටන්නේ නැති බව සැප ගිවන් වෙන්නේ දුකට ඉඳ තියලා. ඒක නිසා සැපය කියලා වේදනාවක් වෙන් කරලා දැක ගන්න බෑ සාපේක්ෂතාවයකින් තොරව. සැපේ පවතින්නේ ආසන්නයේ තියෙන දුකට සාපේක්ෂව. දුක් වේදනාක මුලැමැදාක බලන්න යෝගාවචරය පෙළඹුණා නම් පුංචි එකක් වෙන්න පුළුවන්. දුක ගෙවන් වෙන්නේ සැපයකට ඉඳ තියලා. නමුත් මේ සම්මෝහය නිසා යටිපහුවෙන්නා වූ අනුසේ ධර්ම නිසා මෙවැනි කෙනෙකුට කවදාකවත් සැපයේ එහා පැත්ත දුක බවත් දුක එහා පැත්තේ සැප බවත් තේරුම් ගන්න බෑ. වෙන විදිහට කියනවා නම් කළු ලෑල්ලක අපි ලියන්න ඕන සුදු පාටෙන් white board එකක් වෙන සුදු ලෑල්ල අපි ලියන්න ඕනේ වර්ණයකින්. කළු ලෑල්ල කළු පාටෙන් ලිව්වට ඒකේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ. ප්‍රකාශ වීමක් වෙන්නේ නැහැ. සුදු ලෑල්ලේ චෝක් වලින් ලිව්වට ප්‍රකාශ වීමක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට සැප දැනෙන්නේ දුක් දුක්ඛිත ස්ථානක හිටියොත් පමණයි. දුක දැනෙන්නේ සැපසහිත ස්ථානක හිටියොත් පමණයි. සැපෙන්තර දුකක් හෝ දුකෙන්තර සැපයක් නැහැ. මේ දෙකේ ඒකාන්ත අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් හේතුඵල ධර්මයක් ඇර සැප දෙන්නේ හෝ දුක නැති කරන්නේ ਸਰබල ධාරිත කෙනෙක් ආත්මයක් හෝ පුද්ගලයෙක් ඒ ජන්ත කෙනෙක් නැති බව කියන විශාල පරමාර්ථ ධර්ම රාශියකට දොර ඇරෙනවා එක සැපේක නැත්නම් එක දුකක මුලමැද අග සාවධානව බලනවා. බලන්න බැරි වෙන තමයි සම්මෝහය පහළ වෙන්නේ. බලන්න බැරි වෙන කාට තමයි අනුසය ධර්ම තැම්පත් වෙන්නේ, මණ්ඩි මිදෙන්නේ, සංසාරේ පවතින්නේ. ඒ නිසා පුංචෝ වේදනාවක සැප හෝ දුක් වේදනාවක මේකේ මුලැමැදාග බලන ගතිය. මේ මුලැමැදාග බලනවායි කියලා බොහොම සරලව ප්‍රකාශ කරන්න මේ තමයි බරපතලම අර්ථකථන විපස්සනා කරනවා කියන්නේ. ඕනෙම ධර්මයක මුලැමැදාක බලන්න පුළුවන් නම් ඒ ධර්මයේ තමට නතු වෙනවා. කෙනෙකුට මුලැමැදාක බැලීමේදී සීරුවට එක බලාගෙන ඉන්න බැරි නම් සතිය නැත්තම් ඒ ධර්මය ඒ පුද්ගලයාව නතු කරගන්න. බාල් වෙනවා, දාස වෙනවා. ඒ නිසා වේදනා චෛතසිකයක වශීභාවය කියලා කියන්නේ සැප එකක් වෙන්න පුළුවන්. ඒක පටන් ගන්න හැටි, ඒක සැප දෙන හැටි, ගෙවන් වෙන හැටි, ගෙවනකොට දුක් වේදනාවක් ඒ වෙනුවට එන හැටි ආදි වශයෙන් දුක් වේදනාවක් නම් පටන් ගන්නකොට මූ නරක් වෙන හැටි, ඒක පෙළන තවන හැටි, ඒ පෙලීම තැමිලා හමාර වෙලා එක ගෙවන් වෙනකොට ආයේ සැපයක් එතෙන්ට එන හැටි මේ භාවනා කරන යෝගාවචරයට ආර්යයන් වහන්සේ නමකට සරුව රහතන් වහන්සේ නමකට බුදු කෙනෙකුට දැක්ගත හැකි. නමුත් පෘථජ්ජනයට මේ සංසිද්ධිය දැකීමේ ඉවසීම නැති නිසා දුක වේදනාවට හැමදාම මනාප ගතියක් තියෙනවා මොකද කවදාකවත් දුක වේදනාවේ නිමාව සතියෙන් බල්ල නැති නිසා. දුක් වේදනාවට හැමදාම නුරුස්නා ගතියක් තියෙනවා. ඒ මොකද දුක් වේදනාව ගෙවෙන තැන, ගෙවම් කරන තැන, සැපට ඉඳ තියලා අයින් වෙන තැන දැකප නැති නිසා. ඒ දැක ගන්න බැරි වෙන තාලෙටයි මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ. සැප දුක් ආවට පස්සේ සමෝහයක් එනවා. අන්දමන්ද වෙනවා. ඔළුව අංජබජල් වෙනවා. ඔළුව ක්‍රෙල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට වේදනාවේ දුක් වේවා සැප වේවා දැක ගන්න බැරි වෙනවා. ඒ අමතරව යම් කිසි කෙනෙක් මේ විදිහට මෙන්න මුල් සැපේ මුලැමැදාග මෙන්න දුකේ මුලැමැදාග කියලා පුංචි පුංචි සැප දුක මුලැමැදාග දැක්කොත් මේ කෙනාට තියෙනවා මේ සැපට දුක සාපේක්ෂ වුණාට සැපේ ඉඳලා දුකට මාරු වෙන තැන 100ට 100ක් සැපය ගෙවම් කරලා චිත්තක්ෂණයක අදුක්කම සුඛයක් විඳලයි දුකට යන්නේ කියලා. එතකොට මේ යෝගාවචරයට ඒ සමීකරණය තුල ඒ ප්‍රස්තාරය තුල සැපෙයි දුකෙයි ඒ තරංග දෙක අතර මැදදී මේ දෙක සංක්‍රාන්ති වෙන අවස්ථාවේදී අදුක්ඛම සුඛ කියන එහෙම නැත්නම් මනාපමනාප කියන නන්දකෙන් සඳහන් කරන නොදුක් නොසුව කියන මේ චිත්තක්ෂණය මෙතුවක්කල් සංසාරේ හැංගිවිලා තිබෙන චිත්තක්ෂණය තණ්හා විසින් වසන ලද චිත්තක්ෂණය හෙලි වෙන්න පටන් අර ගන්නවා. දුක ගෙවම් කරලා ඒක සැපයක් බවට මාරු වෙන අතරවාරී. මේක හරියට කියනවනම් ආශ්වාසයේ සම්පූර්ණ විවරණ කම්බල ප්‍රයෝගාවචරයට පේනවා ප්‍රශ්වාසයේ පටන් ගන්නට ඉස්සෙල්ලා ඉසුබුලන්ට චිත්තක්ෂණයක් තියෙනවා කිය. පොඩි ඉඩක් තියලායි ප්‍රශ්වාසය පටන් අරගන්න. ආශ්වාසය සම්පූර්ණයෙන්ම ගෙවිලා එළියට ගිහිල්ලා ඊට පස්සේ ප්‍රශ්වාසයෙන් ඉඳ ඉස්සෙල්ලා ඉසුබුලන්ට සුවාසයක් ගන්න. විස්්‍රාම වෙන්න තැනක් තියෙනවා අපේ සංසාරේ භාවනා ආනපන සතිය වඩපනති කන්ට ඒ ඉසුඹුලෑම ඒ ඉස්පාසුව ඒ හුදකලාව ඒ විවේකයේ කවදාකවත් ලැබෙන්නේ නැහැ මොකද යාට පේන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වේග ගමනක් කවදාකවත් ප්‍රසවාසි වෙනකම් බලන්නේ ආස්වාසයෙන් ඉස්සර එතන පොඩි ඉඩක් තියෙන බව තේරෙන්නේ නැහැ ආස්වාසිය වෙලා ප්‍රසවාසිය ප්‍රසවාසිය වෙලා ආස්වාසියට කායानुපසනාව හරහා සතිය හොඳට වඩපු කෙනාට පේනවා දුක් වේදනාවක් නිම වෙලා සම්පූර්ණ වාදනේ හොදලා චිත්තක්ෂණයකට ඊට පස්සේ තමයි ශප වේදනාව වක් කරන්නේ. ශප වේදනාව තියෙන භාජනේ අනිත් පැත්ත හරලා හොදලා චිත්තක්ෂණයේ භාජනාව පිරිසුදු කරලායි දුක් වේදනාව වක් කරන්නේ. අන්නේ සෝදන චිත්තක්ෂණයට සැපත් නැති දුකත් නැති හිස් බවක් තියෙනවා මෙතනයි නිවන තියෙන්නේ. මේක හරහා තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. මෙතන හරහා තමයි යෝගාවචරය ඉන්නේ. මෙතන හරහා තමයි භාවනා ප්‍රතිපදාව තියෙන්නේ. සතිය දියුණුව තියෙන්නේ. ඉතින් යෝගාවචරය මේ සැප හරි කමන්නේ දුක හරි කමන්නේ මේ හිස් බවට තරහ කෙරුවොත් නුරුස්නා ගති පහල කරොත් ඒක හරි පාළුයි අස්වාභාවිකයි අසාධාරණයි අධාර්මිකයි එහෙම නැත්නම් දුමංගලයි අබද්‍රයි කියලා ඒක නා කියාවි මේ සැප නැත්නම් මට දුක හරි දෙන්න වාදිනේ පුරලා තියන්න ඕනේ. ඉන්න ඉතින් අදු නැතුව දුක පුරවන. නමුත් හැම වෙලාවෙම යෝගාචර දන්නවනම් මේ සැප දුක් ටික සාපේක්ෂව එකිනෙකට කොච්චර කටයුතු කළත් ඒ දෙක අතර රූප ධර්ම වල පරිච්ඡින්න අවකාශයේ වාගේ හැම දුක පාර්සලයක්ම අදුක්කම සුඛයෙන් ඔතලා තියෙන්නේ. අනික් පාසලේ සැප වේදනා ඒකත් අදුක්කම සුඛයෙන් ඔතලා තියෙන්නේ. අදුක්කම සුඛය අදුක්කම සුඛයට හේතු වෙලා තියෙනවා. මිසක්ක සැප දුකට හේතු වෙලා නැහැ. අදුක්කම සුඛය එක පැත්තකින් සැපට හේතු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දුකට හේතු වෙලා තියෙනවා. අදුක්කම සුඛය මැදට වෙලා හැම සැප දුක දෙකක් මැදම මේ ඡේදස්තරයක් හදලා තියෙනවා. ඉතින් අපේ තණ්හාවේ ප්‍රධානම කෘත්‍යය තමයි මෙන්න මේ ඡේදස්තරේ පෙන්වන්න නැතුව අදුක්කම සුඛේ පෙන්වන්න නැතුව සැපෙන් දුකට දුකෙන් සැකට මාරු කර කර යන ගතිය. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා මේ සැපයේ හෝ දුකේ අෂ්ටාංගමේ. සැප ක්‍රමයෙන් ගෙවෙන තැන දුක ක්‍රමයෙන් ගෙවෙන තැන නොදකින්න එකනා කවදාකවත් මේ වේදනා චෛසික පිළිබඳව තුම් පැතිකඩ දකින්නේ නැහැ. සැප දුක අදුක්කම සුඛ කියන. නැත්නම් සැප දුක උපේක්ඛා කියලා පාවිච්චි කරනවා. ඒ අර්ථ වශයෙන් පුචු වෙසක් තියෙනවා. නැත්තම් නොදුක් නොසුව කියලා කියන නැත්තම් මේ මේ මනාපමනාප කියන වචනේ පාවිච්චි කරනවා. ආන් එක අල්ලගත්ත දවසේ මේ ඔතලා තියෙන රැපර් එක ඔතලා තියෙන මේ කොලේ සැප වේදනා ඔතලා තියෙන කොලේ දුක වේදනා තියෙන ඔතලා තියෙන කොලේ ඌ එකිනෙකට දානකොට සැපේ දුක ගෑවෙන විදියට නෙමෙයි තියෙන්නේ අරක මේකෙන් ගෙවන් වෙනකොට අදුක්කම සුඛය හරහා යන්නේ. ඉතින් අපි ඉක්මනට කොල ගලවලා දානවා වෙන්න පුළුවන්. නැත්තම් කොලයක් තියෙන බව දන්නේ නැතු වෙන්න පුළුවන්. අපිට වෙන්නේ සැපට දුක හේතු වෙලා නැත්තම් සැපේ දුක අතර ඉසුඹුලන්න වෙලාවක් නැහැ. දෙක අතර ඡේදස්තරයක් නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් කාලේ ඊටාත්ම තුනී පතුරු වලට පතුරු ගහගෙන පතුරු ගහගෙන ගියොත් ඒකෙන් සතියෙන් හැම පුංචි වෙනසක්ම සතියට අල්ලන්න ගියොත් සැපේ ඉතලා දුකට යන්න ඉස්සලා සැපටත් වැටෙන්නේ නැති දුකටත් වැටෙන්නේ නැති අතරමැද තැනක් අහුවෙනවා අන්නේ තැන පිළිබඳව සංසාරෙ මෙතුවක්කල් තිබිලා තියෙන අවිද්‍යාව නොදැනීම අන්ධකාරයේ තකතිරුකම මෝඩකම ඒ මෝඩකම මණ්ඩි මිදිලා කැට ගැහිලා තියෙන දැන් කවදා හෝ මේ මණ්ඩි හෙල්ලිලා කැට දිය වෙලා යන්න නම් අඩු ගන්න යෝගාවචරයට මේ භාවනා පරියන්කයක විනාඩි 20ක් විතර ගියාම කොහොමද දුක් වේදනාව එනවා. එනකොට මොකට ද්වේෂ කරලා දුක් වේදනාව මැදදී නැගිටලා ගියොත් දුක් වේදනාව ගිවන් වෙනකන් ඉඳලා මේක කොහොමද මේක ඊගාවකට මාරු වෙන්නේ කියන එක බලන්නේ නැතුව ඉතින් යෝගාවචරයට මණ්ඩි මෙදෙන අවිද්ද අදුක්කම සුඛ වේදනාව පිළිබඳ නොදැනීමට අවිද්‍යාවට මෝඩකමට හැමදාම ආහාර දෙනවා මුදේ කවදාකවත් වේදනා චෛතසිකේ දක්ෂකමක් සූරකමක් වශී භාවයක් ඇති කරගන්න බෑ. නමුත් මෙතෙන්දී අපි අනුපූර්ව පිළිවෙලන කල්පනා කරන සම්ප්‍රදාය කුල බැලුවොත් හැම කෙනාටම බරපතල දුක් වේදනාවක සුඛ වේදනාවක අවසානයේ බලන්න පුළුවන් ශක්තියක් නැහැ. නමුත් හැම කෙනාම දැනටමත් යම් ප්‍රමාණයකට සැප දුක් ප්‍රමාණයක් විඳගෙන තමයි මේ මනුස්ස ජීවිතේ කොට ගහගෙන තියෙන්නේ. <coughs> ඒකට සරුවත් chance සඳහන් කරන අවුරුදු 40 වෙනකොට ඕනම කෙනෙක් සෑහෙන දුකක් සෑහෙන සැපක් කියන දෙකම ඉඳලා තිනවා. දුප්පත් පන්තිය වෙන්න පුළුවන්, මැද පන්තිය වෙන්න පුළුවන්, සැප පන්තිය වෙන්න පුළුවන්. કોઈ ආර්ථික පන්තියේ හිටියත් අවුරුදු 40 වෙනකොට මේ මනුස්සගේ ඉන්ද්‍රයන් පරිපාකයට පත් වෙලා තිනවා. ඉන්ද්‍රිය පරිපාකයේ ඒ කියලා කියන්නේ යම් යම් දුක් වේදනා, සැප වේදනා වලට පත් වෙලා තිනවා. ආන්නේ සැප වේදනා දුක් වෙන පත් කරපු එක වාංගුවට අරගෙන මේ භාවනාදී හම්බෙන පුංචි සැපක් දරා ගන්න පුළුවන්. පුංචි සැපක් නැත්නම් පුංචි දුකක් එනකොට ඒකෙදී සැප වේදනාවක් එනකොට අපිට රාගය, ආශාව, අනුසේ වශයෙන් පිටිරේ පිටිපස්සේ නාම ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන බව දැක ගන්න පුළුවන් නම් දුක් වේදනාවක් එනකොට නුරුස්නා ගතිය, පටිඝානුසය පිටිපස්සෙන් තිරේ පිටිපස්සේ නාම ධර්මයක් වශයෙන් තියෙන බව දැනගන්න පුළුවන් නම් ඒ යෝගාචරයට පරිේශන තෘෂ්ණාවක් පහළ වෙනවා. මේ පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන දුකට ද්වේෂය සැපට ආශාව කියන දෙක දිහා බලාගෙන ඒ අණුව ඒකෙන් වර්ණ ගැන්විලා මේ විඳින සැප හෝ දුක වෙන් කරගන්න පුළුවන් නම් කායික දුකෙන් මානසික දෝමනස්සේ වෙන් කරගන්න පුළුවන් නම් කායික සුඛයෙන් මානසික සෝමනස්සේ වෙන් කර ගන්න පුළුවන් නම් අන්නේ දාට යෝගාවචරයට පුදුමාකාර මේ රත්තරන් සහිත පස්කොඩකින් පස් ටික අයින් කරලා රත්තරන් ටික වෙන් කරගත්තා වගේ මේ දෙක වෙන් කරපු දාසේ තේරෙන පටන් අර ගන්නවා මේ මනුස්ස හිතක තියෙන ඒ සුවිශේෂී හැකියාව ඒක සඳහා හොඳට බණ අහලා තියෙන්නත් ඕනේ ලෑස්තිලා යන්නත් ඕනේ ඒක වෙච්චි දුකක විඳින්න බෑ වෙන්න තියෙන දුකක විඳින්න බෑ මේ අත්පනා අපිට වද දෙන දුකක ඒකට තියෙන නුරුස්නා ගතිය දකින්න ඕන. ඒ වගේම වෙච්ච සැපක බලන්නත් බෑ වෙන්න තියෙන සැප බලන්නත් බෑ අල්ලපු gedර කෙනාගේ සැපේ බලන්නත් බෑ. Tamanටම අස්පනා පිට සැපයක් එනකොට ඒ සැපේ පිටිපස්සේ ඒකට තියෙන ලෝභයත් ඒ කොච්චර ලෝභයක් තිබුණත් සැප ගෙවෙන්නේ සැප ඡේ වෙලා යන්නේ වැය වෙලා යන්නේ නිරුද්ධ වෙලා යන්නේ දුකකට ඉඩ තියලා බවත් ඒ රාගානුසය කියන මුවහව නැත්තම් සැප ගෙවෙන්නේ දුකකින් බව තේරුම් ගන්න කිසිම බාධාවක් නැහැ දුකට ඇති තරහ කියන නාම ධර්මේ නැත්තම් දුක යන්නේ සැපක් දීලා කියන එක දැකගන්න කිසි බාධාවක් නැහැ. වෙන ਸਰබලදාරි දෙවි කෙනෙක් නැහැ. වෙන පිට ඉඳලා අපිට බාධා කරන කෙනෙක් නැහැ. එකම බාධාව තියෙන සැප වේදනාට තියෙන අසීමිත රාගානුසය නිසා අපි වන්මත් වෙනවා. සම්මෝහයටපත් වෙන නිසා සැප වේදනාවක් ගියත් දුක් වේදනාව ඉතුරු කරලා ගියත් ඒ සැප වේදනාවට අපි ලොල් කරනවා. දුක් වේදනාව යනකොට සැප වේදනාවක් තියලා ගියත් අර රාගානුසය සම්මෝහය නිසා අපට ඒ දුක් වේදනාවේ තියෙන මේ මිහිරි මේ අවසානය දැක් ගන්න බැරි වෙන නිසා සැප දුක් කියන දෙකේ සමුදයත් අස්තංගමයක් දැකගත්තේ නැති කෙනාට සිහියෙන් බුද්ධියෙන් මේ පටන් ගත්තා මේක ගෙවුණා. මේ සැපක් පටන් ගත්තා මෙන්න ගෙවුණා. මෙන්න දුකක් පටන් ගත්තා මේක ගෙවුණා කියලා දැක්කන්න බැරි කෙනාට කවදාකවත් ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ සැප වේදනාව පටන් ගන්නට ආස්වාද ජීවනට අන්තිමට ආදීනවයි. දුක් වේදනාව පටන් ගන්නකොට ආදීනව තියෙනට අවසාන වෙනකොට ආස්වාදයි. මේ දෙක මේ පිළීම සැපයේ දුකේ වෙනසක් නැහැ. මේ දේ දැනගන්නකම් සැප කියන්නේ අන්තිම ඩබල් පොසිටිව් බොහොම හොඳ දෙයක් දුක කියන්නේ අන්තිම නරක දෙයක් නමුත් අනුසය කොටස දෝමනස සෝමනස කියන හේවණල්ල tire පිටිපස්සේ තියෙන මේ අංග සංස්කරණේ අයින් කරලා බැලුවොත් සැපේ පටන් ගන්නකොට හොඳයි ඉවර වෙනකොට දුකයි දුකේ පටන් ගන්නකොට දුකයි එනකොට හොඳයි දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම එකයි ඒ නිසා මේ සැප සොයාගෙන යන ගමනකට අපි දවසේ ජීවිතේ දවසේ නෙවෙයි ජීවිතේ අවුරුදු 50 ගණක් වෙනකම් පුදුම ක්‍රමයට ආයෝජනය කරනවා සැප හොයන්න. ලැබෙන හරියක් ලැබෙන්නේ දුක විශේෂම වගේ සැප හොයන කෙනාට ඒ දඟල දඟල ඉවරනට පස්සේ තද දුකකටපත් වෙනවා. එදාට තේරෙන්න පටන් අර ගන්නවා මේ සැප දුක දෙකේම තියෙන සමගතිය. නැත්නම් සැප දුක දෙක ගෙවන් වෙනකොට තියෙන ඒකේ තියෙන හේව නැල්ල ඒකේ තියෙන වසංගිච්ච කොටස දැකගත්තොත් ඔය සැප හොයන්න දෙයක් ඇත්තේ නෑ දුක දිහා බලන්නට කොලා දුක ගෙවන් වෙනකොට විශාල සැපයක් තියෙනවා. ඒක නිරාමිසයි. නොමිලේ හම්බ වෙන්නේ. කිසි කෙනෙක් කරන්න කරන දෙයක් නෑ. ආදායම් බදු ගෙවන්න ඕනකමකුත් නෑ. ඊර්ෂ්‍යාවට ලක් වෙන්නෙත් නෑ. ඔය හොයන්න හදන සැප ඒක తాවකාලිකයි අවසානයේ පුදුමාකාර දුකක් ඇති කරලා දෙනවා. Tamanටම වමනේ කරපු ටිකක් ඛණ්ඩ සිද්ධ වෙනවා වගේ ඒ සැප පිටිපස්සේ තියෙන දුක වළඳන්න සිද්ධ වෙනවා කියා ගන්න විදියක් නැහැ මොකද ඊළඟන කාව පරිප්පුවක් හින්දා වමන කෙරුවට පස්සේ එහෙම ආයෙ වමන ටික ගිලිනවා කියලා හිතා ගන්න. ඒ වගේ තමයි අපි විඳපු හැම සැපයක්ම අපිට දුකක් දීලා නතර වෙලා තියෙන්නේ. නමුත් අපිට කියා ගන්න බෑ මොකද මේ සැපට අපි ඒ තරම් තොරන් ගහලා තියෙනවා, ආවඩලා තියෙනවා, ආශිර්වාද කරලා තියෙනවා, ස්තෝත්‍ර ගායලා තියෙනවා. නමුත් මේ දීලා ගිය දුක කාට කියන්න දෙතිද? ඒ නිසා පැමිණි දුක් පැමිණි දායි කියලා කාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා නොකාපු කපරිප්පුව ගැන නෙවෙයි මේ බණ කියන්නේ. නොදන්න ධර්මයකටත් නෙවෙයි මේ බණ කියන්නේ මේව හරියට පෙළ ගස්වලා ගත්තොත් යෝගාවචරයක් විදිහට මේ සැප දිහයි දුක දිහයි බැලුවොත් මේ සැප දුක් දෙක හරහම වේදේ ප්‍රතිවේදයක් තියෙනවා. යෝගාවචර කියන නම ගාගත්තත් සැප එනකොට මූණ අට කරගෙන කන අඬාව ගන්නවා නම් දුක එනකොට සතුටු වෙලා ස්තෝත්‍ර ගායනා කරන්න පටන් ගන්නවා නම් ඒ කියන අවසානයේ අදුක්කම සුඛ වේදනා දැනගන්න තියෙන ස්වර්ණමය අවස්ථාව නැති කරගන්නවා. ඒක පිළිබඳව අනුසයට පුදුමාකාර උදව් කරනවා. දන්නේ නැතුව සංසාරේ වඩනවා. දන්නේම නැතුව කෙලෙස් එකතු කරනවා. ඒ නිසා යෝගාවචරයට කවදා හෝ සැප පාර්සලේ අරගෙන ඒක පාර්සලේ ලිහලා මේකේ මේ මුලැමැදාග දකින්නවනම් යෝගේ දුක් පාර්සලේ ලිහලා මේ මුලැමැදාග කියන තුන් කොටස දකින්නවනම් ඒ දෙකේ ගුණාත්මක වෙනසක් නැහැ. කොටින්ම මේ වේදනා චෛතසිකයේ යම් කිසි කෙනෙක් තුළ ක්‍රියාත්මක කරන මේක මම මේ දුක දෙන්න ආවා කියන හැඟීමක් වේදනා චෛතසිකේ නෑ වේදනා චෛතසිකේ අනාත්ම දුක් වේදනාවේ කාට හරි දුක් දෙන්න ඕනේ කියන ගතියක් චෛතසිකේ නෑ මේ ඉර පායනට අවුව සැරයි. දැන් මේ කාලේ ග්‍රීෂ්මයි. ඉරේ කිසිම වුණාවක් නෑ මේ කාට හරි රත් කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කාට හරි දුක දෙන්න ඕනේ කියලා. ඉතින් අර උෂ්ණ ශරීර තියෙන එකන පුදුමාකාර දුකටපත් වෙලා ඉරට සාප කරන නැද්දකින් ඉර දෙයයන්ට හින ගහන්න ඕනේ මේ වෙලාවේ ඉර පෑවුවට කියලා. සීතල සාය ගුණ දරිතේ කරලා කියනවා අනේ අන්තම් මේ කාලේ විතරක් ඇඟට සනීපයක් දැනෙනවා. ඉර දෙයියන්ට ඉතින් යා වෙනම සූර්ය පූජාවල් පවත්වනවා. අනේ හොඳයි කියලා. ඉර දෙයියෝ දන්නේ නැහැ මේ අක්කෝ පෙලින කෙලින පිස්සුව මේකයි කියලා. එහෙම එකක් ඉර දෙයියන්ගේ නෑ. මොකද එහෙම දෙයියෙක් එතන ඇත්තෙත් නෑ. මේ සම්මුති වශයෙන් මිනිස්සු කතා කරන්නේ. ඒ වගේ අපිට මේ කෙනෙක් මොනවා දුන්නත් ඒ දෙන දේ සැපට පිණිස පිහිටනවාද දුක පිණිස පිහිටනවාද කියන එක ගන්නාමත පවතින දෙයක් මිස ඒ දෙයි නැහැ. අපි අසුචි පිටක් බල්ලෙකුට දුන්නොත් බොහොම සතුටු වෙලා ඒක රස කර කර මොන දිහා බල බල වළඳනවා. ගරු කටයුතු කෙනෙකුට දුන්නොත් එහෙම අපේ ජීවිතෙත් නැති වෙන්න ඉඩ තියෙනවා. මරිච්ච බලුකුණක් පාරක තිබ්බොත් මිනිස්සුන්ට ඉතාම අවසනාවන්ත නපුරු දර්ශනයක්. කබරේකට බොහොම වටින දෙයක්. බොහොම රස ආහාරයක්. ඒක නිසා කෙනෙකුට රස කෙනෙකුට වාස වෙනවා. මේ රස වාස දෙකම එකම වස්තුවක තියෙනවා මිස බලන්නගේ හැටියෙන් වෙනස් වෙනවා මිස ඒ වස්තුවේ කාට අදීම දුකක් දෙන්න ඕන ගතිය සැපක් දෙන්න ඕන ගතියක් නෑ යෝගාවචරය මේ වස්තුව මේ සංසිද්ධිය මේ ඒජන්තවරයා මට මේ දේ දුන්නා කියලා හිතනවනම් එයා අනිවාර්යයෙන්ම අදුක්කම සුඛේ වතාලනවා ආත්ම සංඥාවක් ඇති කරගන්නවා ඒ පුද්ගලයා කෙරෙත් වෛරයක් ඇති කරගන්නවා තමනුත් පෙළෙනවා සංසාරයක් වඩනවා ඒ මනුස්සයා මොනවා කරත් කියන්නා කෙතේ කිව්වත් අහමන්න අහන්නා සී බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා තමන්ගේ හිත බේර ගන්න දන්නවනම් ඒ පුද්ගලයා තුළ වැඩෙන ඒ ප්‍රතිශක්තිය, ඊවසීමේ ශක්තිය විශාල වශයෙන් වැඩෙන්නේ අදුක්කම සුඛය කියන චෛතසිකය හරහා. අදුක්කම සුඛය නොසලෙන ගතිය, එහෙම නැත්නම් නොදුක් නොසුව ගතිය තියෙන අවබෝධය හරහා යා තේරුම් ගන්න ওই සංසිද්ධියත් ආවා ගියා ඉවරයි. මේක අල්ල බදා ගන්න පටික කරන දෙයක් නැහැ කියලා එතනින් මේ එතනින් මේක ඉවර කරන්න පුළුවන් ශක්තිය ඇති වෙන නිසා වේදනාචෛසිකයේ පිළිබඳව යම් කිසි කෙනෙක් හදාරන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා උපරිම හොඳම පරේෂණාගාරය තමයි මනුස්ස ශරීරය. මනුසාත්ම භාව ප්‍රතිලාභේ. මනුසාත්ම භාව ප්‍රතිලාභයක් ලැබලත් පසුගිය අවුරුදු 200 ම තාක්ෂණය හරි අපි කරේ දුක කියන එක අයින් කරන්නත් සැප කියන එක වඩා ගන්නත් අපි යටිතල පහසුකම් හැදුවා sannivedana ක්‍රම හැදුවා සදාචාරය යටපත් කරා නමුත් ලැබිච්ච කැකිරි කිඩියක් නැහැ දුකේ වැඩිවීමක් පිස කිසිසේත්ම අඩුවීමක් නැහැ කොච්චර වෛද්‍ය විද්‍යාව දිනුනේ කිව්වත් එදාට වැඩිය අද ලෙඩ වැඩිකමක් මිස හොස්පිටාලේ වැඩිවීමක් මිස ලෙඩ දුක් වැඩිවීමක සාඩුවක් වෙලා නැහැ කොච්චර අපි වේගෙන් ගමන් යන්න සිද්ධ ගිහිල්ලා වැඩ කෙරුවත් වැඩවල අඩුවක් මිස කලබලකමේ වැඩිවීමක් මිස වැඩමුල වැඩිවීමක් සහ කලබලකමේ වැඩිවීමක් විස මොකක්වත් වෙලා නැහැ. අමතරින් තියෙනවා හදිසි අනතුරු වැඩි වෙලා තියෙනවා. sannivedana ක්‍රම වැඩිවීමක් නිසා වැඩිපුර කතා කරලා වැඩිපුර කෙලෙස් ඇති වුණා මිස මොනම තනකක්වත් ඇත්ත ඇති හැටියෙන් කියවිලා නැහැ. sannivedanayak වෙලා නැහැ. මොනවදෝ කියවනවා. ඕන නැති දේවල් ගොඩක් කියවනවා කිය යුතු දේ කියවෙන්නේත් නැහැ. ඉතින් ඒක නිසා ඒ කාලේ පුරාවට මේ තාක්ෂණයේ දියුණුව කියන එක හරහා කෙරුවේ අපි දුක වඩන සැප නැති කරන භෞතික ක්‍රම හේවුවා පරිබාහිරේ. නමුත් අපේ ඊවසීමේ ශක්තිය එන්නේ එන්නේ අඩු වුණා. මනුස්සයාගේ අවශ්‍ය කාලේ එන්නේ එන්නේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා සර්වචනාංශයේ ඉදත් දේශනා කරපු අදත් දේශනා කරපු භාවනා පර්යංකයක දුකක් ආවට පස්සේ නුස්නා ගතියක් නැත්තම් සාධ්‍යයක් නිසා එහෙම නැත්තම් හිතවිල්ලක් නිසා මෙන්න මේක පරිේශයට ආහාරයක් කරගෙන මේ මට ඇවිල්ලා තියෙන නුරුස්නා ගතියක් ආ මට දැන් එනකොට මේක යටිපහුව වෙලා මට මුල බලා ගන්න බැරි වුණා ඒ මොකද දුකට නూరుණු පුරුදු ගතියක් නැති දැන් මේ ඉන්නේ දුකක එහෙම නැත්නම් නුරුස්නා ගතියක අමනාපේක මට මේ අමනාපේ මේක බලාගෙන ඉඳලා වැඩි වෙනවා නම් වැඩි වෙනවා අඩු වෙනවා නම් ඒක ගෙවන් වෙන්නේ මෙහෙමයි කියලා ඒක බලාන දීමේ හැකියාවට ලෑස්ති වෙලා යන මනුස්සයාට යෝගාවචරයි කියන. එහෙම නැත්නම් ඒ නුරුස්නාගතිය ඉන්නකොටම ඒක නැති කරන්න කල්පනා කරනවා එහෙම නැත්නම් දීපේ කරන්න වෛර කරනවා Taman කාලකන්ණියෙක් කියලා හිතනවා ඒ සේරම මාර බලවේග. ඒ නිසා පැමිණිච්ච ඒ දුක අමනමනා ගතිය හරහා නැත්නම් භාවනා කමටහන් සුද්ධ කරන කියන්නේ ඒක හරහා ආනාපානේ බලන්න පුළුවන්. පිබි මැකිලිම කරන එකට ඒ අමනාපගතිය තියෙද්දි අමනාපගතිය ඇතුළේ තියෙන සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් නමුත් ඒ චේති තානාපාන බලන්න පුළුවන් නම් ඒක නිකන් විනිවිදිල්ලක් වෙන්නේ. ඒ අමනාපගතිය විනිවිදලා ආනාපානේ බලනවා. මේක හොඳට කෙරෙන තැනක් තමයි සක්මන් භාවනාව. සක්මන් කරනකොට ඒ අනන්තවත් ඒ වගේ නුරුස්නා ගති පහළ වෙනවා. ඒ චේතියට පොළවේ පය කෙටෙන එක නැත්නම් සක්මනේ අපි බැලිය යුතු මූල කර්මස්ථානේ සෑහෙන සිතිල් ටිකක් තියදී කරතෑගේ පරියන්ක වගේ නෙවෙයි. සෑහෙන බාහිර සද්ද ටිකක් තියදී කරන්න පුළුවන් පරියන්ක වගේ නෙවෙයි. සෑහෙන කයේ පොඩ්ඩක් ඕකොන්දේ අමාරුකයක් උන් තියදී කරන්න පුළුවන් පරියන්ක වගේ නෙවෙයි. නිසා සක්මනේදී යම් කෙනෙක් මේ විදිහට මේ පැමිණිච්ච නුරුස්නා ගති හරහා මූල කර්මස්ථානේ මතු කර ගන්න පුළුවන් කියන මේ ප්‍රයෝගය ප්‍රයත්නය කරලා ඒතියෙද්දිත් බාධා කරන වේදනාව සද්දේ හිතවිල ගැන වචනයක් කතා නොකර අර දකින වම දකුණේ සුවිශේෂී විස්තර බලන්න පුළුවන් නම් පැහැදිලිවම කිතකේ යෝගාවචරයට වේදනා චෛසික විනිවිදින්න පුළුවන් කියලා. එවැනි ජයග්‍රාහී යන්ජිමකින් පරියංකයට ඇවිල්ලා පරියංකෙත් ඉඳගෙන ටික වෙලා කරන වේදනාව එනවා. අනවශ්‍ය සද්ද ඇහෙනවා. හිතවිලි එනවා. අන්නේ හිතවිලි තියෙද්දිත් ඒක නිතර නිතරනේ කරන පරිහන පහසුයි. ඒක තියේදී තමන් වඩන ආනාපානට වරින් වර ඔහිත ගන්න පුළුවන් නම්. ඒක ලිවලාර බාධා කරපු වේදනාව ගෙන දෙන මූල ධර්මයේ පැත්තක තියලා ඒ අස්සේ මතු කරගත් ආනාපානයේ වෙනතට වඩා විස්තර බලන්න පුළුවන් නම් එතන ජීමේ යෝගාවචරය තමන් කවදාකවත් විවුර්ත කරපු නැති අශ්ලෝක ධර්මේ කම්පා නොවෙන ඉවසීමේ ශක්තියක් දරා කියා ගැනීමේ ශක්තියක් මූල කර්මත්තානේ වැඩි වේලාවක් ඇසුරු කරන්න පුළුවන් ශක්තියක් දිනු කරනවා. ආන්නේම දිනු කරන දිනු කරන යන්න ගත්තොත් බුදු වෙලා මිසක නතර වෙන්නේ එකක් හරියනකොට තව එකක් කරන්න ආසාවක් මත වෙනවා. දිගින් දිගට දිගින් දිගට ඒක කරගෙන යනකොට තමයි තේනවා මොනම බාහිර බලවේගයක්වත් නැහැ ඉවසන්නට. ඉවසුවයි කියලා කවදාකවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සු නම් ටිකක් බණිවි නෝන්ජලයි කියලා. මිනිස්සු කියාවි මේ මනසට මොනවා කිව්වත් ගණන් ගන්නෑ. මොන මේ බීරියලියට වේනා ගායනා කරා වගේ කියාවි. නමුත් මේ මිනිස්සු නඩු දාන්නේ නෑ. නඩුවක් දැමන සිවිල් නීතියෙන් මේ උසාවිගත කරන්න බෑ ඉවසුවයි. ඒක නිසා පුංචි පුංචි වේදනාවලට පුංචි පුංචි නුරුස්නා ගති වලට ඉවසීමේ ශක්තිය දිනු කරන්න පටන් අරගත්තොත් ඉවසන දනා රූප යුද්ධයට ජය කොඩිය කියලා ඕනම රෞද්‍ර යුද්ධයකට එමන්සේ පටන් ගන්න ඉස්සලම ජය කොඩියක්. මොකද අපිට රිදෙන්නේ අපිට යමකින් රිදෙන්නේ වේදනා ද්වේෂ ආපු පමණට තමයි. මම ගිය පාරත් මට මතකයි මතක් කරා. හොචිංග බාහු නාට්‍යයක රඟ දක්වනවා. ඒ සිංහයා අඹුවක් දරුවෝ දෙන්නත් නැති වීම නිසා දරුණු වෙලා ගම් වැදිලා මිනිස්සු මරන්න පටන් ගන්නවා. කෙත්තතු පාලු කරනවා. එතන රටවැසු ගිහලා රජුරවන්ට මේ චෝදනා කරනවා. ඉතින් රට හජුරණ මොකුත් කරන්න බෑ. මොකද හමුදාවේ කාටවත් යන්න බෑ. සිංහයයි තරම දරුණු. එතකොට සිංහ බාහුව ඒ රටේ සිංහ සීවලිත් එක්ක අම්මත් එක්ක නංගිත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ මේ සිංහයාගේ පුතා. එයා කියන රජුරවන්න ගිහිල්ලා ඉවරලා මට පුළුවන් කියලා. ඉතින් රජුරෝ කියනවා මේ ආගන්තුක ආපු කෙනෙක් අනිත් එක යාගේ අම්මට රජුරෝ ප්‍රේම බැඳලා තියෙන්නේ. මේක කරන්න යන්න එපා. අපේ හමුදාවටවත් කරන්න බෑ. රටවැසියෝ කිව්වා කියලා මොනවා කරන්නද? මේක භයානක අනතුරු තත්ත්වයක්. නෑ මෙයා කියනවා මට ඊතල හොඳ ඊතල තුනක් දෙන්න. මං යනවායි කියලා. ඉතින් අර සිංහයා මේ දරුවා දකිනකොට සිංහයාට ඇති වෙන්නේ ප්‍රේමයක් තරහක් නෙවෙයි නිසා අර හොඳට දුනුති ඇදලා විදින රත් කිහිල්ලටම ඊය වදින්නේ නැහැ. ඊය වදින්නේ නැහැ. සිංහයාට තියෙන දරුසෙනියස. බලනවා දැන් දරුවා මයි ළඟට එන්න හදනවා සෙල්ලමක් කරනවා. එයා සිංහයා දන්නේ නැති සෙල්ලමක්. ඊට පස්සේ අර මිනිස්සයා පළවෙනි ඊය බිම වැටෙනවා දෙවෙනි ඊය තියෙනවා. ඒ සිංහවල මේ මනස පොඩි එකක් මොනවා වෙලාද මන් දන්නේ මේ මයිත් එක්ක එකම ගල් ගුවා හිටපු එක දැන් මයිත් එක්ක මොකද දෙල්ලමක් කරනවා සිංහයාට තේරෙන්නේ දෙවෙනි සැරේ තේරෙනවා මේ එන්නේ මරණ්ඩයි තුන්වෙනි සැරේ ද්වේෂය පහරන ද්වේෂය පහර වෙච්ච ගමන් මේ ඉතලේ වදිනවා තුන්වෙනි ඉතලේ වදිනවා වැදලා සිංහයා මැරෙනවා ඒක සිංහ බව නාටකෙ හොඳට පෙන්නනවා දරුසෙනි හැදෙන් බලන තාක්කල් ඉතලේ බිම වැටෙනවා දෙපාර තුන්වෙනි සැරේ කේන්ති යනවා කේන්ති යෑමත් එකම තමයි ඉතලේ හරියටම පපුවට වදින්නේ. ඊට පස්සේ සිංහයා මේවැනි දරුවෙක්ද මං හැදුවේ. බොහෝම ලගන්නා ස්වරූපයෙන් ඒ මුළු වේදිකාවම බදු අරගෙන අඬාගෙන වැටෙනවා. අනේ ඔබ වෙනුවෙන් මං ගත්ත දුක්. මවන්නේක් මරන්න පුළුවන් නේ ඔබ වගේ මමගේ මගේම ලේවලට විතරයි. එහෙම නැත්නම් මයි කිට්ටුටත් කවුරක්වත් දෙන්නේ නැහැ. ඒ සිංහයාට මතක නැහැ සිංහ භාවනා අඩකමේ මේ අඳ ලියපු මනුස්ස බුදුහාමුදුරු නෙවෙයිනේ. මට විහිය වැදුනේ මම උඹ කෙරේ ද්වේෂ කරපු නිසා පුතේ කියන එක කවිය නෑ. නමුත් ඊයේ වදින්නේ ද්වේෂ කරපු නිසා. ඒ නිසා අපිට දුකක් එන්නේ ඒ දුක බාර ගන්න ද්වේෂ අනුසය අපි ළඟ තියෙන තාක්කල් තමයි. කවදා හෝ ඒ දුක් දෙන කෙනාට මධ්‍යස්ථ හැඟීමකින් හෝ ප්‍රේමයෙන් බැලුවා නම් අපි ඒකට කියන්නේ හුරතලයක් කියලා. දරුවෙක් ලොක් කරනකම් ඒ දරුවා අම්මට පුදුමාකාර වදයක් දෙනවා. කවදාකවත් අම්මයිකට වෛර කරන්නේ අම්මයිකට හුරතලිය කියලා කියන්නේ. ඒ ඉතින් පොඩි උන්ගේ හුරතලිය තමයි. නමුත් ඒ හුරතලිය අල්ලපු ගෙදර දරුවා කරන්න ආවොත් ඒ බබයි අම්මත් එක්ක. ඒ අම්මා ගෑන්ගේ අල්ලපු ගෙදර බබා චූ කෙරුවොත් එහෙම අංගිකක් අක්කගේ ඒක හුරතලයක් වෙන්නේ නැහැ. ඒකට හොඳටම දොස් කියනවා. ඒ නිසා මේ අපි විඳිනවන යම් කිසි දුකක් මේ ජීවිතේ ඒක මොකක්වත් නිසා නෙවෙයි අපි ළඟ තියෙන ද්වේෂයට සාපේක්ෂ ප්‍රමාණයක් එන දේ දුක් වශයෙන් බාර ගන්නවා අපි. රාගයට සාපේක්ෂ ප්‍රමාණය සැප වශයෙන් බාර ගන්නවා මේ දෙක අපේ පාලනයේ අර්ථ නෙමෙයි තියෙන්නේ කෙනෙකුගේ පෞරුෂත්වයේ නිදන්ගත වෙලා තියෙන මේ ද්වේෂ අනුසය සහ රාගානුසය කවදාකවත් ඒකේ යතුරු පුවරු අපි අර්ථේ නැහැ ඒ වගේම ඒකේ න්‍යාය පත්‍රය අපි දන්නෙත් නැහැ. ඒ හැබැයි එකක් ඉතින් සුද්ධ වශයෙන් බුදුබණ දන්න කෙනාට කියතයි මේ රාගානුසය, ද්වේෂානුසය කවදාකවත් නිවනට ඉඩ තියලා නෙවෙයි සමීකරණේ ලියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම සංසාරේ වඩන්නයි. අපිට ඒ නිසා මේ රාගානුසය සහ ද්වේෂානුසය වැඩ කරන හැටි බොහෝ කල නිරීක්ෂණය කිරීමෙන් අපිට කියන්න පුළුවන් නිරීක්ෂණය කරනවා කියන වෙනකොට ඔත්තු බැලිල්ලෙන් රහසොත්තු සේවාවකින් බලන්න පුළුවන් මේ කට්ටිය පිටිපස්සෙන් ළමයි වැඩි කිරීම නිසා ඒකේ මුණතට ශප වේදනා දුක් වේදනා විවිධාකාරයෙන් වෙස්මානු කරන අපිට පහර දුන්නට වැඩේ සිද්ධ වෙන්නේ පිටිපස්සේ තියෙන රාගානුසය දෝසානුසය ඒ රාගානුස දෝසානුස කියන මේ සම්මෝහය පටලවන ගතිය තියෙනකන් ඒ කෙනාට අදුක්කම සුඛයක් මේකේ යටිපහුව වෙන බව තේරෙන්නෙත් නැහැ. ඇත්තටම යටිපහුව වෙනවා කියන වචනෙන් පටන් ගත්තට අදුක්කම සුඛය අඳුනගත්ත දවසේ තේරෙනවා අපි ගොඩ වෙලාවක ඉන්නේ සැපේ දුකේ නෙවෙයි අදුක්කම සුඛය කියලා. නමුත් ඒකේ කැපිපෙන සංදිස්ථාන තමයි සැප දුක් දෙක අපි එච්චරයි මතකයට යන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අරණ්‍යගත වුණා නම් රුක්ක මූලගත වුණා නම් ශුන්‍යාකාරගත වුණා නම් ඒකේ නම මේ සැප ටික මේකයි දුක ටික මේකයි කියලා ඒක පරිේශන තෘෂ්ණාවෙන් යුක්තව නැත්තම් භාවනා කරන කැමැත්තෙන් සැප සැප වශයෙන් දුක දුක වශයෙන් මෙනෙහි කරන් පටන් අරගත්තොත් එයාට තේරෙවි වේදනා ජෛසිකානු බලනකොට සැප වශයෙන් වේදනා නම් කරපු ටික සහ දුක් වශයෙන් නම් කරපු ටික මුළු දවසේ කාලයෙන් 5%ක්වත් පුරවන්න බෑ අනික හැම වෙලාවෙම හිත තියෙන සැපත් නැති දුකත් නැති එකේ. ඉතින් මේ සැප දුක දෙක දන්නේ නැති නිසා සැප දුක අතරමැද දෙක දන්නේ නැති නිසා අපි මේ වෙලාවට පාළුයි කියලා කියනවා. නීරසයි කියලා කියනවා. කම්මැලි කියලා කියනවා. කොටු වුණා වගේ පේනවා. තනි වුණා වගේ පේන නිසා අපිට අදුක්කම සුඛ වේදනාව පිළිබඳව අපි ළඟ තියෙන්නේ අවිද්‍යාව. කවදා හෝ මේ පාළු වෙන ගතිය, තනි වෙන ගතිය, නීරස වෙනයි කියන කියන ගතිය මධ්‍යම ප්‍රතිපදා බවත් කෙලෙසංගෙන් වෙන් වෙච්ච වෙලාව බවත් ලස්සන වචනේ පාවිච්චි කරන හුදේකලාවක් බව දන්නවනම් ඒ මනුස්සයාට අදුක්කම සුඛ වේදනාව හරහා විශාල පතයක් ඉදිරියපත් වෙනවා මේ හයිවේ එකක් පෑදෙනවා නිවන් පෙතට. එයා තවදුරටත් සැප දුක් වෙන සැප දෙන දුක් දෙන කලබලකාරී වේදනා චෛසිකෝට පොහොර දාන්නේ. එයා බලනවා ආවොත් ඇවිල්ලා පළච්චාවයි. නැවතත් අර පරණ පුරුදු අදුක්කම සුඛ අවස්ථාවට එහෙම නැත්නම් හුදේකලා අවස්ථාවට විවේක අවස්ථාවට විරාම වෙච්ච අවස්ථාවට පත් කරගෙන අර අදුක්කම සුඛ අතර මෙතන මත වෙච්ච පුංචි දීබුබුලු ටිකක් විතරයි. නමුත් නිසල විලක් මේකේ තියෙන්නේ. විලේ තමයි මේ වරින් වර එකක් දෙකක් බුබුලු මතු වෙන්නේ. ඒ බුබුලු මතු වුණාට නැවතත් නිසල විල නිසල විලක් පාටපත් කරගන්න පුළුවන් නම් ඒක න අදුක්කම සුඛය පෙත බවටපත් කරගන්නවා. අදුක්කම සුඛය හරහා තමයි නිවනට යන්නේ කියලා බලාගෙන මේ අදුක්කම සුඛේ නැති වෙන්න බාහිරේ කරුණු බලපන පානව නෙවෙයි ඒ කිසිම කාරණාවක් ආත්ම සංඥාවකින් හෝ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් ගන්න නැතුව බලන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ සුඛ වේදනාවේ ආස්වාද පැත්ත වගේම ආධිනව පැත්තක් පේනවා මේකේ නිසා දුරුවන් කරන්න ඕන බව නිසරණ බව තේනවා සැප වේදනාවෙත් ආධිනව විතරක් නෙවෙයි ආස්වාද පැත්තකුත් තියෙනවා ඒ ආස්වාද පැත්ත නිසා පෙරලිසුළු ගතිය නිසා එකෙන් නිස්සරණයක් තියෙනවා. එදාට එයා සමුදයත් අස්තංගමත් හටගන්නවත් නැතිවීමත් සැප පැත්තත් දුක් පැත්තත් එයින් නිදහස් වීමත් කියන මේ කාරණා දැනගත්තට පස්සේ එයා තේරෙනවා මේක තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම අදුක්කම සුඛ කියන වේදිකාවේ උඩ ඉඳගෙන මේ නාඩගම් බලන්න ඕනේ. අදුක්කම සුඛ වේදනා කියන තලයට කොට වෙන්නේ නැතුව බලන දාකල් අපිට පේන්නේ හොඳ නරක දෙක සැප දුක් දෙක විතරයි. ඒක තුල කවදාකවත් නිවනක් හෝ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. ඒ නිසා කවදා හෝ මේ අදුක්කම සුඛ වේදනාව වේදනාචෛසිකක් වශයෙන් වෙන්කොට දැන ගැනීම යෝග ජීවිතේ විශාල සම්දිස්ථානයක්. එදාට තේරෙයි මේක නොතිබිච්ච එක නෙවෙයි තියෙන්නේ මේක මේ වටිනා ධර්මයක් බව මේක මේ වටිනා නිවන් පෙතක් බව මේක මධ්‍යම ප්‍රතිපදාව බව දන්නේ නැති නිසා අපි මෙතෙක් කල මේකට වෛර කරා. අදුක්කම සුඛයට වෛර කරා පාළුයි කියලා. නීරසයි කියලා, කම්මැලි කියලා, බයයි කියලා. ඉතින් බය සතියට අල්ලාගෙන මිනේ කරගෙන ඒකට හුරු කර ගන්න පුළුවන් වුණොත් ඒකට ප්‍රසාදේ පළ කර ගන්න පුළුවන් වුණොත් තේරෙන පටන් අර ගන්නවා. ඒ ප්‍රසාදේ එනවත් එක්කම අදුක්කම සුඛේ බුද්ධිය Tamanට ලැබෙනවා. අප්‍රසාදේ එනවත් එක්කම අදුක්කම සුඛේ පැත්තකට ගිහිලා සැප දුද්දකෙන් පෙරේට පටන් අර ගන්නවා. ඉතින් මේ ගැටේ ලියන්න පුළුවන් කෙනෙක් බුදුහාමරෝ දකින්නේ නැහැ. නමුත් සරුවචනාංශය මේක තේරුම් ගන්න බණ කියලා දෙනවා. ඒකල කියනවා මේක ගැන එන එන වෙලාව මේක පරිේශණයට ලක් කරලා වේදනානුපස්සනාව කරන්න වේදයක් ලබනද එනිසා ඒ සඳහා කිසිම බාහිරේ මොනම අඩුපාඩුවක්වත් මිනිසෙකුට නැහැ. තියෙන මේ තියෙන කරුණු රීති කරලා පෙළ ගැස්සලා තියාගන්න එකයි පෙළ ගැස්සන කොටත් හිතෙන්තරම් වේගෙන් මේක සිදු වෙන්නේ නැහැ. හිමීට මේක සිදු වෙනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා බුද්ධෝත්පාද කාලෙක ඉපදුනේ නැත්තම් මේකට එළියන්න බෑ. බුද්ධෝත්පාද කාලෙක වෙලත් මිනිස්සෙක් නොවුනා නම් මේකට එළියන්න බෑ. මිනිස්සෙක් කෙලත් කොරෙක් කන්දේ කබර හැදිච්ච කෙනෙක් හෝ මොනවා හරි බාහිර මේ ශරීරයේ අඩුපාඩුකමක් තියෙන කෙනෙකුට හීනමානේ හෝ අධිමානේ කියන කෙනාට මේ தත්තට එන්න බෑ. ඒ වගේම බණ හෙන්න නැතුව මෙවැනි ආදර්ශ පේන්න නැතුව කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතුව කෙනෙක් මේකට පෙළඹෙන්නේ එදා යම් දවසක කෙනෙක් මේක ජීවිතේට කිට්ටු කරගත්ත දවසේ එයාට බුදුන්ට ලං වීමක් සිද්ධ වෙනවා. මනුස්ස ගතිගුණ වල මනුස්සකමේ විශාල ප්‍රගමනයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම අනේ මම කොච්චර වාසනාවන්තයෙක්ද මට මේ සියලු ක්ෂණ සම්පත්තිය තියෙනව නේද කියන එක තේරෙනවා. ඒතර ඇහෙන බණවල වෙනතට වඩා ගැඹුරක් තියෙනවා. ඊට පස්සේ තේරෙනවා අපිට මේ කාම ලෝකේ හම්බුනේ නැතුවට මෙවැනි දේවල් දියුණු පවණු කරන මිනිස්සු ලෝකේ ඉන්නවා. සත්පුරුෂයෝ ඉන්නවා. ඒ වගේම මේ පැවිද්ද මේ වගේ දෙයකට පාවිච්චි කරන්න බුදුහාරම මේ කියලා තියෙනවා. ඒක එහෙම පාවිච්චි කරන්න පුළුවන් ආදි වශයෙන් අර දුර්ලභ වස්තු වල තියෙන දුර්ලභ ගතිය හොඳට තේරෙන පටන් අර ගන්නවා. ඒ පුද්ගලයාම තමන්ගෙම පරණ තිබුණු ඒ අංගෝපාංග ටිකක් පෙළ ගැසීමක් සිදු වෙනවා. ඒකට හික්මීම කියලා වචනේ පාවිච්චි කරනවා. ශික්ෂණය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ශික්ෂණය හරහා ඒ පුද්ගලයා දිනන දිනිල්ල නිතරම ජයක්. කවුරු බිම දාලා පරිසරය දූෂණය කරලා, ලේ හැලලා, අතපය කඩාගෙන කරන එකක් නෙවෙයි. නිතරම ජයක් ලැබෙන්නේ. ජය ලැබුවට පස්සෙත් පේනවා ඒ ජය ලැබපු භූමිය කවුරුවක්වත් හලෝ මචං කියනවත් නැහැ. ඔක්කොමලා අර කාම ලෝකේ රණ්ඩු. කාම ලෝකේ ඕවර් ටයිම් දාගෙන වැඩ. එල්ලෝ එල්ලෝ රපහර දෙමින් වටනවා දිනන්න. මේ ලෝකෙට ගියාට පස්සේ කවුරුවක්වත් නැහැ. හරි විවේකයි, හරි පාළුයි. පාළුයි කියන වචන පාවිච්චි කරන නරකයි එකට විස්රාමයි හුදකලාව තියෙනවා ඕන්නම් අරකක් අකුපොලේ ලෝකෙට ඕන වෙලාවක යන්න පුළුවන් ඕන වෙලාවක ගිහලා රණ්ඩු කරන්නත් පුළුවන් මම මේ තෝ අර වර පළ කියන්නේ යන්න පුළුවන් ඊට පස්සේ අර දන්න කෙනාට සතිය තියෙන කෙනාට ආයෙත් ඇවිල්ලා අර තමන් හදාගත්ත විස්රාමේ විස්රාම වෙන්න පුළුවන් ඒ නිසා වේදනාචෛසිකේ මේ මුලැමැදාක දැනගත්තොත් ඒ මනුස්සයාට මං සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේ තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලි ඩ්‍රාමා එකක් තමයි ජීවිතය කියන්නේ හුදු විහිළුවක්. හුදු නාඩගමක්. මේක හුදු හීනයක් විතරයි. අනිහි මේ හීන නිසා කොච්චර අපි අසහනයටපත් වෙනවා. කොච්චර අපි මානසික කායික දරත දලදඬුකම් ඇති කර ගන්නවාද ඒ කරලා ලෝකයක් දෙකට හදා ගන්න නතර නමුත් Tamange ඇතුලේ ගැටේ ලියනකොට හුදු සංසාරය පිළිබඳ සංවේගයක් අනුකම්පාවක් විශ වෙන මොකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒක තමයි ਸਰවචනසේ මහා කරුණාව වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක දැක්කට පස්සේ මේ සංසාරේ මොන්න තරම් මේ කාමෙට රණ්ඩුවට විදිලා නිකම් පෙට්‍රල් පුච්ච ගන්නවද නැත්නම් අතපය කඩා කර ගන්නවද මෙච්චර මේ නිතරංග ජාතිය ඒ නිසා අපි උත්සාහ කරන මේ හම්බ වෙච්ච වෙලාවේ මේ වටින අවුරුදු කාලයක් ගත වෙන්නේ මේ කාලය ඇතුළත හැකිතාක් පැමිණෙන දුක් වේදනා සැප වේදනා දුක්ඛම සුඛ වේදනා දිහා මුලමදාග බලන අසුලුව විපස්සනා කරන අසුලුව බලන්න පටන් ගැනීමෙන් වෙනදා හසුරව ගන්න බැරි වෙච්ච ප්‍රමාණය බරපතල දුක් බරපතල සැප සහ බරපතල අදුක්කම සුඛ වේදනා තව තවත් අත්දක ගන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට ධනචි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා